අද ධර්මානුශාසනාව පවත්වනු ලබන්නේ ඔකුණුවිට විනයාලංකාරාම් වාසී එල්ලාවල විජිතනන්ද ස්වාමීන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා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 සෙනසුරාදා දිනේ විකාශනය වන ධර්ම දේශනාවට සමන් දීමට සූදානම් සිටින පින්වතුනි අපි මේ දේශනා මාලාවක් තුල මේ දක්වා සතර සතිපට්ඨානයේ වැඩිම තුලින් ලබාගත හැකි වටිනා ප්‍රතිඵලයක් වන සප්ත බොජ්ජංග ධර්ම සම්බන්ධව විස්තර කරා. ඒ සප්ත බොජ්ජංග ධර්ම සමවීම තුල ලැබෙන ප්‍රතිඵලයක් වශයෙන් සම්මා දිට්ඨියත් ඒ වගේම මීට පෙර දේශනාවේදී සත්බොධ්‍යංග ධර්ම සම වෙන අවස්ථාවේදී පවතින දහමක් ලෙස පටිච්චසමුපාදේ නැත්නම් හේතුඵල දහමක් පැහැදිලි කරන්නට යෙදුණා. බුදුහාමුදුරන්ගේ ධර්මයේ තුල මේ බොජ්ජංග හත සම වෙන තැන පවතින තවත් සුවිශේෂී ධර්මතාවයක් ගැන සඳහන් වෙනවා. ඒ ධර්මතාවය තමයි මේ බොජ්ජංග හත සම වෙන තැන පවතින ද්‍රව්‍යාත්මකව දේ ධාතුයි. නැත්නම් බොජ්ජංග හත සම වෙන තැන ද්‍රව්‍යාත්මකව ඉතුරු වෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියන ධාතු 6. දැන් මේ ධර්මයේ සුවිශේෂී අවස්ථාවක් බුද්ධ දේශනාවල ඇතුළත් වෙනවා බුදුහාමුදුරුව පෙන්නපු සම්මා දිට්ඨිය ලබා ගන්න එක ක්‍රමයක් වශයෙන් යම්කිසි ශ්‍රාවකයෙක් බුදුහාමුදුරෝ දේශනා කරපු ඒ පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියන ධාතු 6 සම්බන්ධව පරිණත වීමෙන් නැත්නම් අවබෝධ කර ගැනීමෙන් සම්මා දිට්ඨිය ලබා ගන්නවා කියලා. මේ විදිහට බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ උන්වහන්සේ දෙපෙන්නපු ඒකායන මාර්ගය නිවන් දකින්න ඒකායන මාර්ගය වන සතිපට්ඨානයේ වැඩිම තුල සප්ත බොජ්ජංග වැඩිලා ඒ සප්ත බොජ්ජංග සම වෙන තැන ද්‍රව්‍යාත්මකව ඉතුරු වෙන දෙයක් ධාතු වශයෙන් තමයි ධර්මයේ සඳහන් වෙන්නේ. මෙන්න මේ ධර්මය අපි වරද්දලා තේරුම් ගත්තොත් ඒ වැරද්ද උඩ අපිට මතවාද ගණනාවක් ගොඩ නැගෙනවා. වර්තමාන සමාජයේ එවැනි අත්වැරදීම් සිදු කරගත්තේ පිරිසක්. ඉන්න බව හොඳටම පැහැදිලියි. ඒකට හේතුව තමයි දැන් බුද්ධ දේශනාවෙම ඇතුළත් වෙනවා නම් යම්කිසි ශ්‍රාවකයෙක් තමන් වහන්සේ අවබෝධ කරගත්තා වූ සම්මා දිට්ඨිය නිවන ධාතු හය අවබෝධයෙන් ලැබෙනවා කියලා ශ්‍රාවකයාට හිතන්න වෙනවා එහෙනම් අපි ශ්‍රාවක මට්ටමේ ඉඳලා මේ ධාතු ගැන හොඳට ඉගෙන ගත්තොත් සම්මා දිට්ඨිය ලැබෙන්න පුළුවන් නේද කියලා එහෙම හිතන අය ගොඩක් ඉන්නවා ඒ වගේම මේ විදිහට ධාතු ගැන පුජ්‍යලයන් දැනුවච්චරලා සම්මාදිට්ඨිය ලැබෙනවා විතරක් නෙමෙයි ලබා දෙන්න පුළුවන් කියන මට්ටමේ ගුරුවරුත් වර්තමානයේ දකින්න හම්බෙනවා. ඒ ප්‍රතිඵලයක් වශයෙන් එක එක ගුරු කණ්ඩායම් පුජ්‍යලයෝ Taman පෙන්눔 කරන විදිහට මේ ධාතු ගැන හරි අවබෝධයක් ලබා ගැනීමෙන් සම්මාදිට්ඨිය ලැබෙනවා කියන අදහස සමාජයට දෙනවා. සමාජයේ ඉන්න අයත් එය සාර්ථක ධර්ම ක්‍රමයක් කියලා අනුගමනය කරලා බොහොම මහන්සියෙන් මේ ධාතු ගැන ඉගෙන ගන්න යනවා. මොනවද මේ ධාතු කියන්නේ? පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ විඤ්ඤාණ. මේ ධාතු පිළිබඳව සූත්‍රවලින් ගණන ධාතු විභංග සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ තියෙනවා සෑහෙන විස්තරයක් ඇතුව අනිකුත් අභිධර්මයේ අභිධර්ම පිටකයේ හුඟක් පැහැදිලි කරන්නේ මේ ධාතු ගැනයි. එතකොට මේ ධාතු ගැන ඉගෙන ගන්න අභිධර්මයේ සෑහෙන දුරට ඉගෙන ගන්නත් හුඟක් අය මහන්සි වෙනවා. දැන් මේ ධාතු ගැන ඉගෙන ගන්න එක ධර්මයක්. ඒ මහන්සි වීමත් වැදගත්. නමුත් ධාතු කියන්නේ ඉගෙනගෙන විතරක් නිවන් දකින්න පුළුවන් කියන දැක්ම වැරදි දැක්ම. ඒ වැරදි දැක්ම උඩ ධාතු ගැන ඉගෙන ගත්තා කියලා සම්මාදිට්ඨිය ලබන්න හැකියාවක් නැහැ. ඒකට හේතුව බුදුහාමුදුරුවෝ පෙන්වන ඒකායන මාර්ගයේ ගිහිල්ලා ඒ කියන්නේ සතිපට්ඨානෙ වඩලා නැත්නම් ප්‍රඥා ශික්ෂාව වැඩිලා ප්‍රඥා ශික්ෂාවක් වැඩෙනකොට සීල ශික්ෂාව හා සමාධි ශික්ෂාව සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ. මේ ප්‍රඥා ශික්ෂාව වැඩෙන වෙලාවේදී අර බොජ්ජංග ධර්ම දියුණු වෙලා බොජ්ජංග හතම සම වෙන තැනදී තියෙන්නේ ධාතුලි. එහෙමනම් නිවන් දකින මොහොතේ පවතින ද්‍රව්‍යාත්මක දේ ධාතු වෙනවා මිසක් ධාතු ගැන ඉගෙනගෙන නිවන් දකින්නවා කියන ධර්මයක් බුදුහාමුදුරන්ගේ දේශනාවේ නැහැ. එතකොට මේ වැරදි සංකල්පය උඩ ධාතු ගැන ඉගෙන ගත්තම අභිධර්මයේ ගැන ඉගෙන ගත්තා කියලා ඒ ශ්‍රාවකයාට ඒ තමන් බලාපොරොත්තු වෙන සම්මාදිට්ඨිය ලබන්න හෝ බුදුහාමුදුරු දේශනා කරන සංසාර විමුක්තිය කුමක්ද කියලා තේරුම් ගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. දැන් අපි අද දවසේ බලමු කෙටියෙන් මේ බුදුහාඳුරු දේශනා කරපු ධාතු ගැන නැත්නම් මේ ධාතු 6 ගැන උන්වහන්සේ ධර්මයේ පැහැදිලි කරන්නේ මොනවද? ඒදී සාර්ථක කරගන්න අපි ඉස්සෙල්ලම බලන්න ඕනේ මේ බොජ්ජංග 7 සම වෙනවා කියන තැන ලැබෙන සම්මාදිට්ඨිය තුල සත්ත්ව පුජ්‍යල භාවය අතුරුදහන් වෙන්න ඕනේ. නිවන කියන්නේ බුදුහාමුදුරුවෝ සතෙක් පුජ්‍යලයක් නොමැති තැනක ලැබෙන ධර්මයක්. නැත්නම් සත්පුජ්‍යල භාවය තුල අත්දකින්න දෙයක් නෙවෙයි සත්පුජ්‍යල භාවය නැති වෙන තැන තිබෙන ධම. දැන් මේක ගැඹුරුයි. අපි මහන්සිම ගන්නේ අපි සතෙක් පුජ්‍යලයක් විදිහට මම කියන්නේ සතෙක් පුජ්‍යලයක් මට නිවන් දකින්න ඕනෑ කියන හැඟීම තමයි හැම ශ්‍රාවකයා තුළම සාමාන්‍යයෙන් තියෙනවා. නමුත් මේ ධර්මයේදී තේරුම් ගන්න ඕනේ අපහසු දෙයක්. නමුත් ධර්මයේ හැම තමයි. මම නිවන් දකින්නවා කියන සංකල්පයේ නෑ ධර්මයේ. නිවන් දකින්නවා කියන්නේ මමත්වය නැති වෙනවා කියන එකයි. ඒතකොට මමත්වය නැති වෙන තැනදී මට තේරෙන දෙයක් තියෙන්න බෑ. නමුත් ධර්මයක් තියෙන්න පුළුවන්. ඒ ධර්මයේ ගැන තමයි බුදුහාමුදුරුවන්ගේ දේශනාවල තියෙන්නේ. මම නැති තැන තියෙන ධර්මයේ ස්වභාවය මොකක්ද? උදාහරණයක් විදිහට මුලින්ම අපි මේ දේශනා මාලාදී පැහැදිලි කරලා දුන්නා. මම නැති තැන, උපාදාන නැති තැන කියනවා. සත් බොජ්ජංග හත සම වෙන තැන කිව්වත් හරියි. මම නැති තැන, උපාදාන නැති තැන, දිට්ඨියක් තියෙනවා. ඒ දිට්ඨියේ අන්තර්ගතයේ චතුරාර්ය සත්‍යයයි. අන්න බුදුහාමුදුරන්ගේ ධර්ම. මම නැති තැන තියෙන දිට්ඨියේ අන්තර්ගතය චතුරාර්ය සත්‍යයි. මම ඉන්න තැන තියෙන දිට්ඨිය චතුරාර්ය සත්‍ය නෙවෙයි. ඒ වගේම මම නැති උපාදාන නැති බොජ්ජංග හත සම වෙන තැන ධර්මයක් තියෙනවා ඒ ධර්මයේ හේතුඵල ධමයි ඊළඟට අද අපි මේ කතා කරන්න යන්නේ බොජ්ජංග හත සම වෙන තැන, උපාදාන නැති තැන, මම නැති තැන, ද්‍රව්‍යාත්මක දෙයක් තියෙනවා. ඒවා බුදුහාමුදුරුව හඳුන්වලා තියෙන්නේ ධාතු විදියටයි. ඒතර ධාතුව කියන වචනේ තේරුම සතෙක් පුජ්‍යලයක් නොවන කියන අර්ථයයි. ධාතු කියන්නේ සතෙක් පුජ්‍යලයක් නොවන කියන අර්ථයයි. එවැනි සතේ පුජ්‍යලේ නොවන ද්‍රව්‍යාත්මක දේවල් ගුණ නැත්නම් ද්‍රව්‍යාත්මක සාධක හයක් මේ ධර්මයේ පැහැදිලි කරනවා. ඒ හය තමයි මහා භූත වශයෙන් පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත හතර. ඊට අමතරව අපි සතෙක් පුජ්‍යලේ නිර්මාණය වෙන්න තව හේතු භූත වෙලා තියෙන කාරණා දෙකක් තියෙනවා ධාතු වශයෙන් ආකාශ හා විඥාන. ඒතකොට විඥාන කියන්නේ මානසික දෙයක් වෙන් කිරීමේ හැකියාවෙන් යුක්ත දේ විඥානය. ඒතකොට විඥාන ධාතුවක්. විඥානයේ අයිති කෙනෙක් නැහැ කියන එක තමයි ධර්මයේ සඳහන් සඳහන් කරන්නේ. දැන් මේ පින්වතුන්ට අද දවසේ එතකොට මේ බුදුහාමුදුරුවෝ දේශනා කරන ධාතු 6 ගැන බුදුහාමුදුරුවෝ දේශනා කරන ධාතු 6 ගැන අවබෝධයක් ලැබෙන්නේ. ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ. ප්‍රත්‍යක්ෂ වෙන්නේ කොහේදීද කියලා තේරුම් ගත යුතුයි. දැන් මම කෙටියෙන් කිව්වා මේ ධාතු 6 ඉතුරු වෙන තැන නම් සතිපට්ඨානයේ වඩලා බොජ්ජංග 7 සම වෙන තැනයි. ඒ තැන තියෙන ද්‍රව්‍යාත්මක දේ ධාතුයි. එතන සතෙක් පුජ්‍යලයක් නොහිටන තැන. නැති වෙන තැන. සත්ව පුජ්‍යල භාවය අවහෝසි වෙන තැන. දැන් සමාජයේ හුඟක් අය කරන්නේ මේ ධාතු ගැන ඉගෙනගෙන නිවන් දකින්න යනවා යන්න මහන්සි මේක සිදු නැති දෙයක්. ධාතු ගැන ඉගෙන ගත්තේ පමණින් නිවන් දකින්න බෑ. පඨවි ආපෝ තේජෝ වායෝ ආදී මේ ධාතු ගැන හෝ ආකාශ විඥාන කියන ධාතු ගැන ශාස්ත්‍රීය මට්ටමින් කරන කිසියම් අධ්‍යාපනයක අවසාන ඵලය නිවන නෙවෙයි. ඒක ශාස්ත්‍රීය දැනුමකට සීමා වෙනවා. බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේ ධාතු ගැන ඉගෙන ගැනීම ධර්මයේ ඉගෙන ගැනීමට වාසියක්. බුදුහාමුදුරුවෝ පෙන්වන නිවන මොන වගේ දෙයක්ද කියලා නොතේරෙන කෙනාට පැහැදිලිව තේරුම් ගන්න හොඳ සාක්ෂියක් තමයි ධාතු ගැන ඉගෙන ගැනීම. එනිසාවෙන් ධර්මයේදී අභිධර්මයේ ඉගෙන ගැනීම තුළ බුදුහාමුදුරුවෝ පෙන්නන මේ නිවන මොන වගේ එකක්ද කියලා අනුමාන ඥානයක් ඇති කරගන්න පහසු වෙනවා. ඒකේ වාසි කීපයක් තියෙනවා. තවපුජ්‍යලයේ තමන්ගේ වැරදි අර්ථකථනයක් තුල බුදුහාමුදුරන්ගේ නිවන ගැන පැහැදිලි කරනකොට අභිධර්මය අනුව අභිධර්මයෙන් දන්නේ කෙනා මේ ධාතු ගැන ශාස්ත්‍රීය දැනුමක් තියෙන කෙනාට පුළුවන් එයා කියන්නේ බොරුවක් කියලා තීරණය කරන්න. නමුත් ධාතු ගැන ඉගෙන ගත්තා කියලා කාටවත් නිවන් දකින්න පුළුවන් කියලා ධර්මයේ සඳහන් වෙන්නේ නැහැ. ඒ සම්බන්ධව වටිනා සූත්‍රයක් අද දවසේ මාතෘකාව වශයෙන් මම තබා ගත්තා. ඒ සූත්‍රය ඇතුළත් වෙන්නේ අංගුත්තර නිකාත් නිපාතේ නැත්නම් අංගුත්තර නිකායේ ඒකක නිපාතේ කායගත සති වග්ගයට පුංචි සූත්‍රයක්. ඒ සූත්‍රය හඳුන්වලා තියෙන්නේ අනේක ධාතු පටිවේද සූත්‍රය. මේක තේරුම මේ පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියන මේ ධාතු හය ශ්‍රාවකයාට ప్రత్యක්ෂ වෙන ක්‍රමය ගැන කෙටියෙන් බුදුහාමුදුරුව මෙතන පැහැදිලි කිරීමක් කරලා වෙන ක්‍රමවලට මේ ධාතු ගැන අවබෝධයක් ඇති වෙන්නේ ශාස්ත්‍රීය මට්ටමේ දැනුමක් ඇති කරගන්න පුළුවන් ඉගෙනගෙන. එතකොට ශාස්ත්‍රීය මට්ටමේ දැනුමක් ධාතු ගැන ඇති කරගත්තාට කාටවත් නිවන් දකින්න බෑ. ඒක නිවනට නිවන් දකින්න හේතුවක් නෙවෙයි. නිවන් දකින්න ක්‍රමයකුත් නෙවෙයි ඒක. නමුත් බුදුහාමුදුරුවෝ දැන් මේ සූත්‍රය තුලින් මේ වගේ සූත්‍ර ගණනාවක් ත්‍රිපිටකයේ දකින්න හම් වෙනවා. කෙටි සූත්‍රයක් අපි ගත්තේ. ඒ සූත්‍රය තුලින් පෙන්වන්න යන්නේ ඒක ධම්මේ භික්ඛවේ භාවිතේ බහුලීකතේ අනේක ධාතු පටිවේදෝ හෝති. සරව තේරුම් ගත්තොත් එක ධර්මයක් භාවිතා කිරීමෙන් බහුලීගත කිරීමෙන් නැවත නැවත භාවිතා කිරීමෙන් අනේක ධාතු ප්‍රතිවේදෝ හෝති මේ කියන පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියන ධාතු 6 හොඳින් ප්‍රත්‍යක්ෂ වෙනවා ඒවැ ස්වභාව ලක්ෂණ ඒවැ තියෙන ස්වභාවය ඒ වගේම ඒ ධාතු වල තියෙන ಗುಣ ප්‍රත්‍යක්ෂ වෙන්නේ එකම ධර්මයක් තියෙනවා කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. එකම එක ධර්මය. මෙන්න මේ ධර්මයෙන් හැර වෙන තැනකදී ශ්‍රාවකයාට හෝ වෙන කාටවත් මේ ධාතු ගැන ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ගන්න බෑ කියන එක තමයි බුදුහාමුදුරන්ගේ ධර්මය. මොකක්ද මේ එකම ධර්මය? කතමස්මින් ඒක ධම්මේ කායගත කායගතය සතිය. කායගත සතියයි මේ ධාතු ගැන ශ්‍රාවකයාට අවබෝධ වෙන එකම ධර්මය. දැන් එතකොට කායගත සතිය කියන්නේ මොකද්ද කියන ධර්මය හඳුනා ගන්න ඕනේ. දැන් මේ කායගත සතිය ගැන අපි හුඟක් කරුණු දන්නවා. නමුත් මේ බුදුහාමුදුරෝ දේශනා කරන සතිපට්ඨාන සූත්‍රයේදී මේ කායගත සතිය කියන දේ ඇත්තටම සතර හතිපට්ඨානිය වැඩිමෙන් ලැබෙන ප්‍රතිඵලයක්. කායගත සතිය කියලා අපි සතර හතිපට්ඨානයේ තියෙන භාවනා ක්‍රමයකුත් භාවිතා කරනවා ඉරියව්පත භාවනාව කියලා. ඒක නෙවෙයි ඇත්තන බං. කායගත සතිය කියන එකේ තේරුම පැහැදිලිව චප්පානක වැනි සූත්‍රවල පැහැදිලි කරලා තියෙනවා මේ සතිපට්ඨානයේ වැඩිමෙන් ශ්‍රාවකයාට ලැබෙනා වූ ප්‍රතිඵලයක්. කායानुපස්සනාව වෙන්න පුළුවන්, වේදනානුපස්සනාව වෙන්න පුළුවන්. චිත්තාන ධම්මාන ඕනම අනුපස්සනාවක් සාර්ථක ලෙස බුදුහාමුදුරු පෙන්වන ආකාරයට වැඩිම තුලින් ලැබෙන ප්‍රතිඵලයක් කායගත සතිය. කයට ගිය සිහිය කියන එක තමයි එතකොට සිංහලෙන් අර්ථවත් වෙන්නේ. මේ කයට ගිය සිහිය නැත්තම් කායගත සතිය කියන ධර්මය ශ්‍රාවකයා ළඟට එන්නේ මේ බොජ්ජංග වැඩිමෙන් පමණයි. එතකොට බොජ්ජංග වැඩිවීමෙන් එන කායගත සතිය මොන වගේ එකක්ද? උදාහරණයක් විදිහට යම්කිසි පුජ්‍යලයක් ආනාපාන සති භාවනාව වගේ සතිපට්ඨානයේ තියෙන ආකාරයට ඒ භාවනාව වඩාගෙන ඉස්සරහට යනවා නම් ඒ අවසානයේ මේ කයේ අරමුණක් වර්තමාන අරමුණක් තමයි භාවනා අරමුණ වෙන්නේ ඒ භාවනා අරමුණ තුළ ඒ කයේ කායික කොටසක් ශ්‍රාවකයාට තේරෙනකොට කායගත සතියක් නැහැ. නමුත් කායේ කොටසක් තේරෙන්නේ නැතුව ධාතු වල ලක්ෂණ වන කම්පන චංචල ඒ වගේම උෂ්ණ සීතල වැగిරෙන මේ ධාතු වල ಗುಣ කය තුලින් දැනි දැනි වෙන ආස්කන් ආසාදී අනික් ඉන්ද්‍රියන් වලින් ප්‍රතිචාර නැති අවස්ථාවක පවතින්නේ කායගත සතිය. මේ කායගත සතිය එකපාරට භාවනා කරලා ගන්න පුළුවන් එකක් කියන එක නෙමෙයි මේ කියන්නේ. මනා සතිපට්ඨාන භාවනාවකින් ලැබෙන ප්‍රතිඵලයක්. එතකොට අවසානයේ සරලව ගත්තොත් කයේ කොටසක් හෝ කයේ මුළු කය හෝ ශරීරයේ කය කියන්නේ මේ ශරීරය මස් ඇටලේ අපිට වර්තමානයේ දැනෙන විදිහට අපේ ශරීරය හැදිලා තියෙන්නේ මස් වලින්, ඇට වලින්, ලේ වලින්, නහර වලින්. ඒ වගේ අපි දන්නේ ද්‍රව්‍යාත්මක දෙයක් අපේ ශරීරය තුල තියෙන්නේ. ඒක ඇහෙන් බැලුවත් ඒකේ විදිහට අපිට තේරෙන එක ආකාරයකට ඒ ශරීරයේ තියෙන එක එක ශබ්ද කණෙන් ඇහෙන කොටත් එක විදිහකට තේරෙනවා. ඔය ඔක්කොම මස් ඇට ලේම තමයි. තව විදිහකට අතින් අපේම අතින් අපේම කය කොටසක් ඇල්ලුවාම ස්පර්ශ කරපුවම කය තේරෙනවා. ඒකත් ඔය කියන ඇස් මස් ඇටලේ තමයි තේරෙන්නේ. ඒ වගේ මනසින් හිතුවත් අපිට අපේ කය ගැන මනසට නිමිත්තක් තියෙනවා. ඒ නිමිත්තේ තියෙන ඇත්තටම ඔය කියන ස්වરૂපයක්. මෙන්න මේ විදිහේ කයක් කියලා. මේ එකක්වත් ධාතු නෙවෙයි. අපි විසින් හදාගත්ත ධාතු වල ස්වභාවයේ විකෘති කරලා හදාගත්තේ වැරදි අදහසක්. දැන් බුදුහාමුදුරුවෝ පෙන්වන මේ සතිපට්ඨානයේ වැඩිම තුල කායानुපස්සනාව ප්‍රකට වීම තුල කවදාහරි මේ කයේ ඔය කියන මස් ඇටලේ ස්වභාවය තේරෙන්නේ නැතුව අර උණුසුම් සීතල වැగిරෙන චංචල කම්පන වගේ දේවල් දැනෙනවා නම් ආන්නේ කය ධාතු බවට පත් වෙලා. ඒවා තේරෙන්නේ කය තුල තියෙන සතියටයි. ඒකින්ද කායගත සතිය. ඒ සතිය ඉපදෙන්නේ කය හරහා උපදින සිත් වලින්. නැත්නම් කාය විඥානය හරහා උපදින සිත් වලින්. එහෙම කය තුල කායගත සතිය නැත්නම් කය තුලින් ධාතු දර්ශනය වෙන තරමට දර්ශනය කියන්නේ ඇහැට පේනවා නෙවෙයි සතියට ග්‍රහණය වෙන තරමට සතිය දියුණු වුණාම සතිපට්ඨානි සෑහෙන ප්‍රමාණයකට දියුණු වියාගේ දැන් අපේ සතිය දියුණු නැති හින්දා අපිට අපේ කය තේරෙන්නේ ඇස් ඒ වගේම මාස් ලේ ඇට වගේ දෙයක් විදිහට. වෙන ද්‍රව්‍යයක් විදිහටයි තේරෙන්නේ. ඒකට හේතුව අපේ කාය විඥානය හරහා ඇති වෙන සතිය දැන් ප්‍රකට නෑ දියුණු නෑ. බුදුහාමුදුරේ නම් සතිපට්ඨානෙ වැඩිම තුල කරවන්නේ අපිට අපේ කය තුල සතියක් දියුණු කරලා අර ධාතු දකින්න පුළුවන් මට්ටමට ධාතු අහුවෙන මට්ටමට අර සතිය වැඩි කරනවා. ඒක අර මෝඩියෙක් වගේ සතිපට්ඨානය වැඩිවීමෙන් ලැබෙන අතුරු ඵලයක්. ඒතකොට මෝඩියෙක් වගේ සතිපට්ඨානය වැඩිවීම තුළ අර ඒ කයෙන් ඇති වෙන ප්‍රබල වූ සතියට ධාතු අහුවෙන අවස්ථාවේ තියෙන්නේ කායගත සතිය. හැබැයි එතන තව දෙයක් සම්පූර්ණ වෙන්න ඕනේ. අපිට කයෙන් විතරක් නෙවෙයි මේ අරමුණු එන්නේ. ඒ කියන්නේ ශරීරයෙන් විතරක් නෙවෙයි කාය ඉන්ද්‍රියෙන් විතරක් නෙවෙයි අපිට තියෙන තව ඉන්ද්‍රිය පහ. චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජීවහා ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය කියලා තව පහක් තියෙනවා. මේ පහට අරමුණු එන්න පුළුවන් මේ කායගත සතියක් පවතින වෙලාවේ අරමුණු ආවට ඒවට ප්‍රතිචාර නැතිවීමේට දක්වා පුරුදු වෙලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේ ඉන්ද්‍රියන් වලට ඇත්තටම කලන්තය හැදිලා තියෙන්න ඕන. මොනවටද? චක්කු, සෝත, ගාන, જીවහා, මන. අරමුණු එනවා. අරමුණු වලට ප්‍රතිචාර දක්වන්නේ අරමුණු බාර ගන්න සතෙක් පුජ්‍යලයක් නෑ. ඒ කියන්නේ වෙනත් විදිහට කියනවා නම් ඒ අරමුණු තුල තියෙන්නේ ධාතු විතරයි. ධාතු වෙන්න ඕනේ ඉන්ද්‍රියන් හරහා ස්කන්නාසාදී ඉන්ද්‍රියන් හරහා එන අරමුණුත්. දැන් අර කයෙන් විතර ධාතු නොවන ගුණයක් ඉස්සෙල්ලා ප්‍රකට වෙවි තිබිලා තමන්ට තමන්ගේ කියන අයිතිවාසිකමක් කියන්න පුළුවන් වෙන්නේ කයේ අරමුණක් විතරක් ඉතුරු වෙලා තිබිලා එයත් තව තව ප්‍රකට වීමෙන් බහුලීගත වීමෙන් අවසානයේ ලැබෙන්නේ කය තුලින් ධාතු වල ගුණයි. මෙන්න මේ අවස්ථාවට ආව ඒකට කියනවා කය තුලින් ධාතු දකින්න තරම් සතිය දියුණුයි. මෙන්න මෙහෙම දිනු කරගත්ත සතියක් දිගින් දිගටම පවත්වා ගැනීම කායගත සතිය පැවැත්වීමයි කියලා බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙනවා. ඒතකොට යමෙක් මුලින් කායගත සතියකට ඇවිදිලා කාය ධාතු විදිහට සතියෙන් අවබෝධ වෙන මට්ටමට සතිපට්ඨානෙ දියුණු කරගෙන ඒ දියුණු කරගත්තා වූ කායගත සතිය එදිනෙදා ජීවිතය තුළ දියුණු කිරීම තුළ පවත්වාගෙන යාම තුළ ආන්‍යා ජීවත් වෙන්නේ කායගත සතියෙන් කියලා ධර්මයේ තියෙනවා. මේ කායගත සතියෙන් ජීවත් වෙනකොට බුදුහාමුදුරෝ දේශනා කරන්නේ අන්නේ වෙන්නේ පුජ්‍යලයාට තමයි කවදා මේ ධාතු 6 පිළිබඳ විධිමත් අවබෝධයක් ලැබෙන්නේ. ඒක තමයි මේ සූත්‍රයෙන් පෙන්වු කරන්නේ. අනේක ධාතු ප්‍රතිවේද සූත්‍රය කියන එකෙන් පෙන්වන්නේ කාට හරි පඨවි ආපෝ තේජෝ ආයෝ ආකාශ විඥාන පිළිම ධාතු පිළිබඳව මනහ අවබෝධයක් බුදුහාමුදුරෝ දේශනා කරපු ওই ධාතු වල ගුණ ගැන මෙතන සත්ව පුජ්‍යලයේ නැහැ මෙතන තියෙන්නේ ස්වභාවික ධර්මයක් මෙතන තියෙන්නේ මෙතන තියෙන වේදනාව ගත්තත් निराமிස වේදනාවක් මෙතන තියෙන දිට්ඨිය සම්මා දිට්ඨිය මෙතන තියෙන සංකල්පනා සම්මා සංකල්පනා මේ ධාතු දැනෙනකොට අවශ්‍ය කරන අනිකොත් උත්සාහය සිහි කල්පනාව එකඟකම ආදී වායාම සති සමාධිය ආදී ආරෂ්ඨාංග මාර්ගයේ අංග සම්මා වෙලා තියෙන්නේ. ඔන්න වගේ ಗುಣ හරියට තේරුම් ගන්න නම් බුදුහාමුදුරු පෙන්වන්නේ ඒ ශ්‍රාවකයාට මුලින් කායගත සතිය උපදව ගන්න. ඒකට කරන්න තියෙන්නේ සතරාතිපට්ඨානයේ නිසියාකාරව වැඩිමයි. ඊට පස්සේ මේ කායගත සතියෙන් හැකිතරම් වාසය කරන්න. ඒ වාසය කිරීම තුළ යාට අවබෝධ වෙන්නේ මොකද්ද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ ආදී ඔන්නේ ධාතු 6 පිළිබඳ දැනුම. අවබෝධයයි. එහෙම නැතුව ධාතු ගැන ඉගෙන ගත්තා කියලා කවදාවත් ධාතු වෙන්න බෑ කාටවත්. ධාතු ගැන අවබෝධයක් ලබා ගන්න බෑ. එහෙනම් බුදුහාමුදුරුව පෙන්වන මේ ධර්මයේ තුල අපිට පැහැදිලි වෙන්නේ අපි හිතමු මුලින් මතක් කරා වගේම යමෙක් සතිපට්ඨාන භාවනාවක් වඩනවා. ඒ භාවනාව වඩන්න යාට සතර සම්මන් ප්‍රධාන වීරියක් තියෙනවා. ඊළඟට යෙද්දිපාදත් දිනු වෙලා මොකටද අපි මේ භාවනා කරන්නේ? බුදුහාමුදුරෝ දීපු ඉලක්කය මොකද්ද කියලා දැනගෙන මේ සංසාර විමුක්තිය නැත්නම් සත්පුජ්‍යල භාවයෙන් තොර ස්වરૂපයක් අත්දකින්න එක කියන එක තේරුම් අරගෙන මේ භාවනාව කරනකොට ප්‍රතිඵල විදිහට ලැබෙනවා පංච ඉන්ද්‍රිය දියුණු වීම පංච බල දියුණු වීම සප්තබොජ්ජංග දියුණු වීම මේ සප්තබොජ්ජංග තුල තියෙන සුවිශේෂී භාවය තමයි අපි අහලා තියෙනවා දැන් පැහැදිලි කරලා දීලා තියෙනවා සප්තබොජ්ජංග කියන්නේ නම් කරොත් මෙන්න මේ වගේ ධර්මතා හතක් සති සම්බොජ්ජංගය ධම්ම විජය සම්බොජ්ජංගය විරිය සම්බොජ්ජංගය ප්‍රීති සම්බොජ්ජංගය පස්සද්ධි සම්බොජ්ජංගය සමාධි සම්බොජ්ජංගය උපේක්ඛා සම්බොජ්ජංගය එතකොට මේ සති සම්බොජ්ජංගයයි සති චෛතසිකයයි අතර ලොකු පරතරයක් තියෙනවා දැන් අපිටත් මේ බණ කියන්න හා මේ පින්වතුන්ට බණ අහන්න සතියක් තියෙනවා සිහි කල්පනාවක් තියෙනවා සති කියන්නේ සිහි කල්පනාවයි මේ සිහි කල්පනාවට ධාතු තේරෙන්නේ නැහැ. මේකයි මේ ධර්මයේ තියෙන රහස. අපිට දැන් බණ අහන්න සිහි කල්පනාවක් තියෙනවා. බණ කියන්න සිහි කල්පනාවක් තියෙනවා. මේ සිහි කල්පනාව නැත්නම් මේ සතිය දුර්වලයි. ඒ දුර්වල භාවය උඩ අපිට තේරෙන්නේ මෙහෙම දෙයක්. මේ කියන බණ තේරෙන්න පුළුවන්. මේ සිහි කල්පනාවට ගන්න පුළුවන් එක දෙයක් මේ බණ තේරෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ සිහි කල්පනාවට පෙලක් වෙලාවට මේ බණවත් තේරෙන්නේ නැහැ. එච්චර දුර්වල වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ සිහි කල්පනාව අපි නිින්දට දාන්නත් පුළුවන් මේ වෙලාවේ. එහෙනම් අපිට දැන් තියෙන්නේ බණ අහන්න ගිහිල්ලා සිහි කල්පනාවෙන් ස්වરૂප තුනයි. එකක් තමයි මේ තියෙන දුර්වල සිහි කල්පනාවෙන් බණහන දුර්වල සිහි කල්පනාවෙන් එක්කෝ මේ බණහාන පින්වතුන්ට මේ කියන දේ තේරෙන්න පුළුවන්. ඔන්න එක ගුණයක් ඒක. සමහර අයගේ සිහි කල්පනාවට මේ කියන බණ තේරෙන්නේ නැහැ. ඒ වගේම තවත් බණහාන පිරිසක් ඉන්න පුළුවන් තමන්ගේ තියෙන දැන් සිහි කල්පනාව බොහොම දුර්වලයි දුර්වල නිින්ද ගිහිල්ලා. එතකොට අවස්ථා තුනයි අපිට දැන් මේ බණහනකොට අපේ තියෙන මේ දුර්වල සිහි කල්පනාවට කරන්න පුළුවන්. ඒකේ වටිනා දේ තමයි මන තේරුම් ගැනීම. ඒක සීකල්පනාවෙන් කරෙන්නේ. අනික ඊට වැඩිය දුර්වලයි බන තේරුම් ගන්න බැරි වීම. ඊටත් දුර්වලයි නින්දය. ඔච්චරයි අපිට මේ බන හීම තුල දැනට වර්තමානයේ අත්දකින්න පුළුවන් සිහි කල්පනාවේ ස්වરૂප තුන. නමුත් මේ සිහි කල්පනාවට කවදාවත් ඔය බුදුහාමුදුරෝ දේශනා කරපු සත්පුජ්‍යල භාවයේ අවහෝසි වෙලා තියෙන ධාතු තේරෙන්නේ නැහැ. එහෙනම් ධාතු තේරෙන සීකල්පනාවක් ගන්නකොට බුදුහාමුදුරෝ දීලා තියෙන ධර්ම මාර්ගයේ ඉදිරියට ගිහිල්ලා ඒ ශ්‍රාවකයා සති සම්බොජ්ජංගයේ මුලින් ලබා ගන්න ඕනේ. සති සම්බොජ්ජංගයේ වැඩෙන්නේ ධාතු ගැන ඉගෙන ගත්තට වැඩෙන්නේ නැහැ. ඒ වගේම දාන දුන්නට වැඩෙන්නේත් නැහැ. සිල් රැක්කට වැඩෙන්නේත් නැහැ. ආමිෂ පින්කම් කරාට වැඩෙන්නේත් නැහැ. සමත භාවනා කරාට වැඩෙන්නේත් නැහැ. සති සම්බොජ්ජංගේ ලැබෙන්නේ ඒකායන ක්‍රමයකින් සතිපට්ඨානයේ වැඩිම තුලයි. සතිපට්ඨානයේ පුහුණු වීම තුලයි. ඒතොර සතිපට්ඨාන භාවනාවක් පුහුණු වීම තුල ලැබෙන ප්‍රතිඵලයක් සති සම්බොජ්ජංගය. දැන් අපි හිතමු එවැනි සති සම්බොජ්ජංගයක් ශ්‍රාවකයෙක් ලබා ගත්තා බුදුහාමුදුරුව පෙන්වන ධර්ම මාර්ගයේ ඉස්සරහට තමන්ගේ මහන්සියෙන් සීල සමාධි ප්‍රඥා දියුණු කරගෙන දැන් මේ පින්වතුන්ටත් තියෙනවා සිහි කල්පනා සතියක් බණ අහන්න මේ බණ අහන සතියට පුළුවන් දැනට කරන්න කාරණා තුනයි කියලා මම කිව්වා මොනවද ඒ කාරණා තුන එකක් තමයි බණ තේරුම් ගන්න පුළුවන් අනික තමයි බණ තේරෙන්නේ නැහැ අනික නිින්ද යන්න පුළුවන් ඒ දුර්වල වූ අපි ළඟ දැන් තියෙන සතිය. ඒක සති චෛතසිකයයි. දැන් බුදුහාමුදුරුව ප්‍රබලම වූ සතියට කියනවා මොකද සති සම්බොජ්ජංගයයි. ඒතර සති සම්බොජ්ජංගය ලැබුණේ සතිපට්ඨානයේ වඩලා සතිය බල ගන්නවා. වර්තමාන අරමුණේ බල ගැනීමෙන් ලැබෙන ප්‍රතිඵලයක් ඒක. එතකොට සති සම්බොජ්ජංගයේ තියෙන වෙලාවේදී තියෙන විශේෂ ගුණයක් තමයි ඒ ශ්‍රාවකයාට ආන් අර පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියන ධාතු හය ඒ සතියට ග්‍රහණය වෙනවා. සති චෛතසිකයට ග්‍රහණය වෙන්නේ නැහැ. සති සම්බොජ්ජංගයට ග්‍රහණය වෙනවා. ඒ වගේම ධම්මවිජය බොජ්ජංගයට ග්‍රහණය වෙනවා. කුමක්ද? පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියන ධාතු දැන් මේ පින්වතුන් ළඟ තියෙනවා චෛතසික මට්ටමේ අවබෝධයට අවශ්‍ය දෙයක් ඒක ප්‍රඥාවයි. ප්‍රඥා චෛතසිකයයි. ඒ ප්‍රඥා චෛතසිකයේ ඒ ක්‍රියාකාරීත්වය නැත්නම් මේ පින්වතුන් අද බණහන්නේවත් නැහැ. නමුත් මේ ප්‍රඥා චෛතසිකයට බෑ ධාතු ගැන අවබෝධයක් ලබා ගන්න. ධාතු ගැන අවබෝධයක් ලබා ගන්න නම් ධම්ම විජය සම්බොජ්ජංගේ ඕනේ. ඔන්නේ ආකාරයට මේ බොජ්ජංග 7 සම වෙනකොට ධාතු ද්‍රව්‍යාත්මක ඉතුරු වෙනවා කියලා ධර්මයේදී පැහැදිලි කරන්නේ. දැන් මෙතන තව දෙයක් බලන්න දැන් අපිට සාමාන්‍ය විදිහට දුර්වල වූ සතියක් තියෙන මේ වෙලාවේදී ඒ දුර්වලතාවය බුදුහාමුදුරෝ දුර්වලයි කියන්නේ මනින් දුර්වලයි කියන්නේ ඇයි? සති සම්බොජ්ජංගයේ ප්‍රබලයි කියන්නේ ඇයි? ඒකත් තේරුම් ගන්න ඕනේ. මොනවද මෙතන තියෙන අපිට දකින්න පුළුවන් අපිට අනුමාන කරන්න පුළුවන් ಗುಣ. මේ දුර්වල චෛතසික මට්ටමේ තියෙන සතියක දුර්වලයි කියලා බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ඒ චෛතසික මට්ටමේ සිහි කල්පනාව අයිති පුජ්‍යලයේ ඉන්නේ කයි. ඒ කියන්නේ දැන් අපිට තියෙන දැන් සතිය දුර්වල වෙලා තියන්නේ ඇයි? මේ සිහි කල්පනාව අයිති කෙනෙක් ඉන්නවා. නැත්නම් බණ අහන කෙනෙක් ඉන්නවා. බණ තේරෙන කෙනෙක් ඉන්නවා. බණ නැතෝරන කෙනෙක් ඉන්නවා. එහෙම නැත්නම් නිින්න ගිය කෙනෙක් ඉන්නවා. මේ ඔක්කොම පුජ්‍යල භාවය නියෝජනය කරනවා චති සති චෛතසිකය. තර සති පුජ්‍යලයක ඉන්න තැන දුර්වල සතියක් තියෙනවා. නමුත් සති සම්බොජ්ජංගය දක්වා යනකොට සති සම්බොජ්ජංගය පිහිටපු මොහොතක ඒ සති සම්බොජ්ජංගයේ ඒ සිහි කල්පනාව එකක් සිහි කල්පනාවක් දියුණු වූ ප්‍රබල වූ තීක්ෂණ වූ සිහි කල්පනාවක් ඒ සිහි කල්පනාව පවතින මොහොතක ඒ සිල් සිහි කල්පනාව අයිති පුජ්‍යලයක් නැහැ එතකොට ලෝකයේ ලෞකික ලෝකෝත්තර ස්වરૂපය වෙනස් වෙන්නේ මෙහෙමයි ලෞකික වෙනකොට සිහි කල්පනාවක් තියෙනවා. ඒ සිහි කල්පනාව අයිති කෙනෙක් ඉන්නවා. ලෝකෝත්තර වෙනකොට සිහි කල්පනාවක් තියෙනවා. ඒක අයිති කෙනෙක් නැහැ. එතකොට ලෝකෝත්තර සිහි කල්පනාවට හොඳම මේ මට්ටමේ තියෙන සිහි කල්පනාවට බුදුහාමුදුරෝ දෙන වචනේ සති සම්බොජ්ජංගයයි. ලෝකෝ ලෞකික මට්ටමේ තියෙන සිහි කල්පනාවට බුදුහාමුදුරෝ දෙන නාමය සති චෛතසිකයයි. ඔච්චරයි වෙනස. එතකොට නමුත් දැන් වර්තමානයේ අපි සති චෛතසිකය යොදාගෙන අභිධර්මයේ හෝ මේ ධාතු ගැන ඉගෙන ගන්නවා. මේ ඉගෙන ගැනීමෙන් තව තවත් වෙන්නේ අපි තුල මේ ධාතු ගැන දන්න දැනුවත් වීමේ පුජ්‍යල භාවයක් වර්ධනය වෙනවා. ධාතු ගැන ඉගෙන ගන්නේ දැනුමක් තියෙන පුජ්‍යලයක් බිහි වෙනවා එන්නේ අලුත් වෙනවා. එතකොට ධාතු ගැන දන්නේ කියන දැනුවත් වෙච්ච පුජ්‍යල භාවයේ වර්ධනය වුණා කියලා පුජ්‍යල භාවයේ අහක් වෙන සති සම්බොජ්ජංගයට ලං වෙන්න බෑ. ඒක නිසා වෙන් කවදාවත් ධාතු ගැන ඉගෙන ගැනීමෙන් පමණක් නිවන් දකින්න බෑ. සම්මා දිට්ඨිය ලබන්න බෑ. දැන් මේ අපි මාත්‍රු කරගා මාත්‍රුකා කරගත්ත සූත්‍රය තුලින් පැහැදිලිව උන්වහන්සේ පෙන්වන්නේ අනේක ධාතු ප්‍රතිවේද සූත්‍රය මේ එකම එක තැනකදී තමයි ශ්‍රාවකයාට බුදුහාමුදුරෝ දේශනා කරපු පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියන ධාතු හය සම්බන්ධව පරිණත වීමක් අවබෝධයක් ලැබෙන්නේ කොතනදීද කායගත සතිය පුහුණු කරන කාලයේදී ඒ කියන්නේ සතිපට්ඨාන භාවනාව දියුණු වෙලා සතිපට්ඨාන භාවනාවේදී කයෙන් එක කොටසක හෝ කයේ තෝරාගත්තේ කොටසක් වෙන්න පුළුවන් ඉබේ තේරෙන කොටසක් වෙන්න පුළුවන් මුළු ශරීරය වෙන්න පුළුවන් ප්‍රබල වූ සතියට ධාතු ස්වરૂපයෙන් විතරක් දැනෙන තැනදී එන්නේ අවබෝධයෙන් එන්නේ පුහුණුව තවදුරට අකණ්ඩව පවත්වාගෙන යනකොට ඒ ශ්‍රාවකයාට ලැබෙන අවබෝධයයි ධාතු පිළිබඳ අවබෝධය. නැතුව පන්තියකින් පොත්වලින් ඉගෙනගෙන සාකච්ඡා කරලා තර්ක කරලා ධාතු ගැන අවබෝධයක් ලබා ගන්න බෑ. ඇහෙන් ලබා ගන්නත් බෑ, කනෙන් ලබා ගන්නත් බෑ, දිවෙන් ලබා ගන්නත් බෑ, හිතල මනසෙන් ලබා ගන්නත් බෑ. එහෙනම් ධාතු ගැන උගන්වන්නේ එක ඉන්ද්‍රියයි. ඒ ඉන්ද්‍රියත් බුදුහාමුදුරුවෝ කියන විදිහට පුහුණු කරොත් විතරයි. මොන ඉන්ද්‍රියද? කාය ඉන්ද්‍රියයි. මනසෙන් ධාතු දකින්න බෑ කාටවත්. කොච්චර දියුණු කරත් මනස ධාතු දකින්න තරමට මනස දියුණු වෙන්නේ නැහැ. මනසෙන් කරන්න පුළුවන් ධාතු ගැන ඉගෙන ගන්න පුතරයි. දැනුවත් වෙන්න පුළුවන් අවබෝධ කරගන්න බෑ. කායේන්ද්‍රිය බුදුහාමුදුරුව පෙන්වන විදිහට සතිපට්ඨානයෙන් ප්‍රගුණ කරගෙන කායගත සතියට පැමිණුණොත් අන්න ඒක ඒ අවස්ථාවේදී කය හර කය හැදිච්ච ධාතු හතර ගැන නැත්නම් පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු ගැන මුලින් අවබෝධයකුත් ඊළඟට තවත් ඒ කායගත සතිය පුහුණු පුරුදු පුහුණු කිරීම තුළ ආකාශ විඥාන කියන අනිත් ධාතු දෙක ගැන අවබෝධය ලැබෙනවා කියන එක තමයි මේ ධර්මයේ හුඟක් තැන්වල පැහැදිලි වීගෙන යන්නේ. එහෙනම් මේ පිංගුතුන්ට සිදු වෙනවා සම්මා දිට්ඨිය ලැබෙනකොට දිට්ඨියක් වශයෙන් ඉතුරු වෙනවා චතුරාර්ය සත්‍ය ඒ වගේම සම්මාදිට්ඨිය ලැබෙනකොට බොජ්ජංග හත සම වෙච්ච තැන සම්මාදිට්ඨිය ලැබෙනකොට තව විදිහකින් බැලුවම දහමක් වශයෙන් ඉතුරු වෙනවා හේතුඵල දහම කවදාවත් හේතුඵල ධම ඉගෙනගෙන සම්මාදිට්ඨියට යන්න බෑ. ඒකායන මාර්ගයෙන් සම්මාදිට්ඨිය ලබාගත්තේ තැනදී ඉතුරු වෙන ධම හේතුඵල ධම. ඒ වගේමයි සම්මාදිට්ඨිය ලැබෙනකොට බොජ්ජංග හත සම වෙනකොට ද්‍රව්‍යාත්මක ඉතුරු වෙන්නේ ධාතු. එතකොට ධාතු තේරෙන්නේ කායගත සතිය පුහුණු කිරීමෙන් කයටයි ධාතු තේරෙන්නේ. ප්‍රබල වූ කාය කයෙන් ඇති කරගත්තේ සතියට ප්‍රබල වූ කයෙන් සතියක් ඇති කරගන්න නම් සතිපට්ඨානිය වැඩි යුතුයි. එහෙම නැතුව වෙන ක්‍රමයකින් ලැබෙන්නේ නැහැ ඒ දෙය. දැන් මෙන්න මේ වගේ එකම ධර්මයක් තමයි මේ බුදුහාමුදුරු පෙන්වන්නේ. ඒ නිසාවෙන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිමිනුත් සම්මාදිට්ඨිය ලැබෙනවා ලැබෙන්නේ ඒ සම්මාදිට්ඨිය ලැබෙනකොට ද්‍රව්‍යාත්මකව ඉතුරු වෙන්නේ ධාතුයි ධාතු කියන්නේ සතේ පුජ්‍යලේ නොවන බවයි වෙන අර්ථයක් නැහැ දැන් මෙන්න මේ ධර්ම කාරණා ටික අද දවසේ පැහැදිලි කරේ දැන් අපි ඊළඟට තව එක ධර්ම කාරණයක් මීට සහසම්බන්ධව තියෙනවා පැහැදිලි කරන්න ඒ තමයි සම්මාදිට්ඨිය ලැබෙනකොට මොනවාද ක්‍රියාකාරී දෙයක් තියද අපි ළඟ බුදුහාමුදුරන්ගේ ධර්මයෙන් පැහැදිලි කරනවා දෙහෙම පැහැදිලි කරනවා ඒ ක්‍රියාකාරී දේ නම් පංචස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තිලක්ෂණයයි දැන් සම්මාදිට්ඨිය තුල බොජ්ජංග හත සමා වෙනකොට දිට්ඨිය තුල තියෙන්නේ චතුරාර්ය සත්‍ය බොජ්ජංග හත සමාන වෙනකොට ධර්මයක් විදිහට තියෙන්නේ හේතුඵල ධර්ම බොජ්ජංග හත සම වෙනකොට ද්‍රව්‍යාත්මක දෙයක් විදිහට තියෙන ධාතු 6යි බොජ්ජංග හත සම වෙනකොට ක්‍රියාකාරී සාධකයක් විදිහට තියෙන්නේ පංචස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තිලක්ෂණයයි. අපි ලබන ධර්ම දේශනාවට ඒ තිලක්ෂණය ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අද කාල වේලාව අවසන් වෙලා තියෙනවා. මේ ධර්මයක් තම තමන් කරගෙන යන මේ ආරියෂ්ඨාංග මාර්ගයේ වැඩිම සම්පූර්ණ කරගන්නම සෑම ශ්‍රාවකයෙකුටම හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව අවසන් කරනවා. ධර්ම දේශනාවට සහසම්බන්ධ වෙලා දායකත්වයේ දරුවා වූ ඒ පින්වතුන්ගේ ප්‍රාර්ථනා හා බලාපොරොත්තු ඒ නිවේදක මහත්මයා විසින් දැන් පවත්වනවා ඇතී